හැමෝම දුරකටම ක්‍රියා විරහිත කරගන්න. දුරකටම ක්‍රියා විරහිත කරගන්න. කාගේ ළඟවත් නේද? දුරකටම කාගේ ළඟවත් නේද? මගේ ළඟවත් නේද? ඇයි දුරකටම ක්‍රියා විරහිත කරගන්නේ? නැති නිසා ඒක කතා කළාට කමක් නෑ. ඇයි දුරකටම ක්‍රියා විරහිත කරගන්නේ? සමහර විට එකපාරට වෙනුන මමත් අවිවේක වෙලා ඒ ප්‍රදේශයේ ඒ සාකච්ඡේන ඔක්කොම අවිවේකන ඔක්කොම කලබලන රවණන් අතනේ මිනිස්සු මේකවත් ඕක් කරලා නැන්නේ කියලා ගැටිලා බැනලා අමනාප වෙලා රවල සාකච්ඡාව ආරමුණු වෙනස් වෙලා දේශකයන් වහන්සේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ළඟ හිටපු කට්ටිය නිකම් මගෙත් එක්ක ද්වේෂයේ පටිගය ඇති කරගෙන අසමගි වෙලා මොනතරම් ප්‍රශ්නේ ඔච්චර ගැටලුද සංඝ සමගියම නැති කළානේ සංඝයාගේ සාමය මන් නිසා අවුල් වුණානේ. සංඝයාගේ එකමුතුකම මම සම්පූර්ණයෙන්ම අවුල් කරානේ. මේ වගේ විශාල ගැටි චෝදනා මට එනවා. ඒ නිසා දුරකටම අපි ඉතිරිය ඉලෙක්ට් කරගන්න. ඒ වගේ තමයි මේ ආජීවය කියන එක. ඕම් අපි දැන් පොයින්ට් එකට එන්න හදන්නේ. මේ ආජීවය කියන එකත් ඒ වගේ එකක් වේ. බැරි වෙලාවත් රින්ගුණොත් මේ ඔක්කොම අවුල් වෙලා මිනිස්සු මට බැනලා සමහරවම වෙලවන්නත් ඉඩ ෆෝන් කරන් විසි කරන්නත් ඉඩ ඒ වගේ ඔක්කොම අවුල් වෙන. ඒ වගේ සමහර වෙලාවට මගේ මහාන ජීවිතේ ආජීවය අවුල් වුණොත් මගේ විනය ආජීවය අවුල් වුණොත් මගේ කමඨානේ ආජීවය අවුල් වුණොත් ඒ නිසා සයිලන්ට් මෝඩ් එකට ෆ්ලයිට් මෝඩ් එකට දානවා. නැත්තම් වැවට විසි කරලා මම නිදාස වෙන්න ඕන් එක රින් වෙලා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මොකද මේ කමඨාන ආජීවය අපි කවුරු කලින් අහලා තිබුණේ නැහැ. අපි අහලා තිබුණේ මේ මස් වෙලඳාම් කරනවා, සත් වෙලඳාම් කරනවා, වාල් වෙලඳාම් කරනවා, වශයෙන් වෙලඳාම් කරනවා, අවියාවිද වෙලඳාම් කරනවා කියලා විතරනේ අහලා තිබුණේ. ඉතින් මොකද අලුත් එකක් නේ. ධර්ම ආජීවය අපිරිසෝ යම් මාර්ගයක් මට දැනුණා නම් මම ඒක කාටවත් කියන්නේ පළවෙනි රාත මම පොඩ්ඩක් ඉන්න මම රාත්‍රණයට පස්සේ වන්දර කියන්න ඔබ රාත් වෙන එතකන් එහෙම කියන්නේ ගුරුවරයා විශේෂ මංගල කරුණක් කියනවලු මෙන්න මේ විදිහට නාම රූප දකින්න එතකොට ඔබ සියලු නාම රූප වලින් දර්ශනා කියලා අනේ සාදු සාදු ඒකාන්ත වශයෙන්ම සත්‍යයි මේක නිවෙන්න පුළුවන් හැබැයි තව කෙනෙකුට කියන්නේ ජීවිතය මට කල රාත් වෙන පඤ්ඤා වැඩි නම් පුදුම දෙම සතියකින් රාත් ලැබන කරුණාස දවස් තුන රාත් වුණාස මට වැඩි මාළුයි එහෙම වෙන්න බෑ රාත් වෙන්න මට පස්සේ සිල්වත් වෙන්න මට වඩා අඩු වෙන්නේ සංවර වෙන්න මගෙත් එක සංසන්දනය කරන පොඩ්ඩක් කර වෙනසකින් සංවර වෙන්න. ඒම ඕවර්ටෙක් කරන්න බෑ. මෙන්න මේ විදිහට යම්කිසි කමඨාණක් දහමක් යම්කිසි Nirodhayak පිළිබඳව අවවාදයක් එයා ඒම රකින්නවා නම් ඒකේ ආජීවය මොකද උනේ? අපිරිසිදුයි. ඒ ගුරුවරයාගෙන් ගත්ත පණිවිඩයේ ආජීවය අපිරිසිදු වුණා. ඒකට කියනවා කමඨාණේ ආජීවය අපිරිසිදුයි. එයාට ඒක වැඩෙන්නේ නෑ. එයාට ඒක වැඩෙන්නේ නැහැ. එයා ඔළුවෙන් හිටගෙන වඩනවා. තවත් කෙනෙකුට නොවැඩෙන පිණිස සංගෝප නිසා ඒ ධර්මය එයාට සැඟවෙනවලු. ඒක විවෘත කරනකම් අනිත්‍යයට දෙනකම් ඒක වැඩෙන්නේ නැල්ලු. මොකද්ද මේ ධහම? මොකද්ද මේ පණිවිඩය? තථාගතයන් වහන්සේගේ ධර්මය කියන්නේ විවෘත කරන්න විවෘත කරන්න පවතින එකක්ලු. දේශනා කරන්න දේශනා කරන්න පවතින එකක්ලු. වසන්න වසන්න සැඟ වෙලා නැති වෙලා යන එකක්ලු. එහෙනම් අරින්න අරින්න විවෘත කරන්න කරන්නලු ඒක බබලෙන්නේ. එහෙනම් මම යම් කිසි දාම් කාරණාවක් දැනගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රම හතරක් මම දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රම හතරක් දන්නවා. හැබැයි හැමෝම දන්නේ ඒකයි. මම තුනක් වැඩිපුර දන්නවානේ. ඒක කිසිම කෙනෙකුගේ නිවීමට කියලා දෙන්නේ මොනල්ලද? බැරි වෙලාව කවර ප්‍රශ්නක ඒක මම හිතන්නේ ආයස්මතු මේක ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඒක මම දන්නවා දැන් මෙයාට කියන්න එපා මොකද මේක කොහොමද මේ මනුස්සයා දැනගත්තද මේ ක්‍රමයක් තියෙන බව ඒක කියලා බෑ ඉතින් මේ බලම අපිට උත්සාහ මමත් ඒ කාලේ හරියට ඒක හරියට අවුන්නේ නැහනේ බොරුවකුත් කියලා අරක යට ගැව්වා එයා දන්න ආර්ය අෂ්ටාංග මාර්ග ක්‍රම තුනේම ආජීව අපිරිසුදුයි කවදාරි දවසක යා රාත් වෙනවා නම් ඒ තුනෙන් පිට එකකින් රාත් වෙන්නේ ඒකෙන් රාත් වෙන්නේ නැහැ ඒකේ ආජීව අපිරිසුදුයි ධර්මයේ ආජීවය අපිරිසිදු වුණා. මේ ලෝකයේ හැමදේම දුකයි පින්වත් උපාසකෙනේ දරුවක් නැති වුණා නේ මාර වැඩි. මොකද මේ අනිත් ලේලි කසාදිමද දැන් එන්නේ නැද්ද මාර වැඩි. හැමදේම අනිත්‍යයි. දැන් ඊඩම් ඉතින් ඉන්න ඉතින් එකක් තිබුණාම ඇතිනේ. ඒ වැඩිපුර තියනවා ඉතින් සාසනෙටවත් දෙමු ඉතින් පින් කුසල් වෙන්න අන්තිම කාලේ ඉතින් ඊතුවක්කාරකමට බැඳනන් ඉතින් එයාට දීලා වැඩකුත් නැහැ. මොකක්ද දන්නේ මේ බණ. එයා ඇතුළත තියාගෙන ඉන්න මේකට ඉඩම් දෙක තුනක් තියෙන ඉඩමක් ඉල්ල ගන්න ඕනේ සේනාසනයක් හදන්න. අර ඉඩම ගන්නලු කතා කරන්නේ ධර්මයේ ආජීව මොකද උනේ? අපිරිසිදුයි. ඇතුළාන්ත අදාස එයා ඒව නිවනක නෙමෙයි. එයාගේ දේපල අත්පත් කර ගැනීම කොල්ලකම් සම්පූර්ණ ආජීව අපිරිසිදුයි. ඒ ධර්මාසනේ ආජීව අපිරිසිදුයි. එහෙනම් අර පොතේ අපි දැනගත්තා වාගේ වාල් වෙළඳාම, වසවිස වෙළඳාම, අවියාල්ග වෙළඳාම, සත්ත්ව වෙළඳාම මේ කියලා අපි දැනගත්ත එකට වඩා ආත්පසින්ම වෙනස් වෙනවා. සමහර වෙලාවට දානේ ටික වැඩිපුර දෙමු උන්වහන්සේට කාලා බුදියයි නේ උන්වහන්සේ කාලා බුදියයි ඇඟත් අරවාරු වෙනවා තෙල්ලුත් ඇදෙනවනේ ඇඟේ මහන්සි වෙනවා උන්වහන්සේ මහත් වෙලා ගමටම වඩන්න බෑනේ එතකොට මාර්ගය වැඩෙන්නෙත් නෑනේ ලෙඩ වෙලා යන්නතයි වස දැම්මොත් මොකද්ද වෙන්නේ? ඒක දාහණයෙන් කරනවලු එයා. මට බැන්නනේ. මගේ අඩුපාඩු මා අමුතු විදිහට බැන්නේ ප්‍රසිද්ධියේ. මට වාකණ්ඩේ තුන මට කරන්න දෙයක් නෑ ගුරුවරයා හොඳයිනේ. ඒ නිසා ඌලා නෙන්නවා මම දුන්නේ බත්තලි මුන්නාතරා කට උතර නෑ. මාස තුනක් දාහනේ පූජා කළා කට කපලා කොහමද? උළුවත් යන්න බෑ උන්නාන්තට. ඉඳගත්තාම නැගිටිනවා දෙන්නේ දෙපැත්තේ මුක්කුද කොහමද දුන්න පාර? දුන්න ටාගට් කළා මාස තුනයි කට උතර නෑ. දැන් උන්වහන්සේ බත් නෙමෙයි බෙදලා තියෙන වහන්නේ බෙදලා තියෙන්නේ. ලෙඩෙක් නේ වා බෙදුවාම වාකාවාම ලෙඩ වෙනවලු. දැන් හරිනේ දැන් උන්වහන්සේ ලෙඩ වෙලානේ. ඒ දානේ ආජීවී අපිරිසිදු. උන්වහන්සේ මොකද උන්වහන්සේ විතරම බයින්නේ. හා මට ඔබ වහන්සේට පොදුම විදිහට බයින්නහම මං කිව්වා කියලා කියන්න එපා. මේ පොඩ්ඩ බලන්න ඔයලා බලලා ඔබ වහන්සේට හරියට දොස් කියනවා. මේන් කිව්වා. අර පැත්තෙන් ගිහලා කියනවා මේ මොකද ලයිස්මත උන්වහන්සේ අර අර ආන්දරු ඔබ වහන්සේ කියලා පුදුම තරහකින් ඉන්නේ. මේ පැත්තේ පොඩ්ඩක් ටියුන් කරනවා. තරහින් ඉන්නේ ඔබ වහන්සේ මේ මොකක්ද දන්නේ මේ නිකන් මොනවද උන්වහන්සේ කියන වැරදි වැටීම කියනවා. මම මේ පැත්තේ හොඳයි. අරුණාංශ ඔබ වහන්සේ කියන වැරදි වැටීමෙන් ඉන්නවා. ඔබ වහන්සේ අර ශ්‍රේෂ්ඨ කෙනේ. මොකක්ද මේ වැරදි වැටීමක තරහින් ඉන්නවා. අරේ කියලා උන්වහන්සේ ඔබ වහන්සේට බයිනා කළා දෙන්නෝ චූන් කළා. දෙන්න මගාගත්ත දත් දෙකක් ගන්න එක්කෙනින් මලා. අවියාවිද වෙලඳන් කළා මොකද වෙන්නේ? දත් කැඩෙනවා, කන් කැපෙනවා, බෙලි කැපෙනවා, මැරෙනවා, අතපය ගැලවෙනවා. අවියාද වික්කතෝකන. දැන් වචන වලින් අවියාදනේ මේ විකුණලා තින්නේ. අර මේ දත් කැඩිලා තින්නේ, අතපය කැඩිලා තින්නේ. එක හාමුදුරුවෝ කියනවා ඕම බෑන්ඩේජ් එකක් දාලා තව හාමුදුරුවෝ කියනවා ඕම බෑන්ඩේජ් එකක් දාලා අත. අරින්නේ අවියාදනේ මේ දීලා තින්නේ. අවියාදනේ වෙන දේවල් ඔක්කොම වෙලානේ. එහෙනම් ආජීවයේ අපිරිසිදු වුණා. එහෙනම් අපේ ජීවිතවල අර චිත්තානුපස්සනාවෙන් ආජීවය අපිරිසිදු වෙන්නේ කොහොමද කියලා බැලුවම මොන ওই විදිහට වෙන්නේ. ඔබ වහන්සේ හරි සිල්වත් අනේ ආඳුනේ මේ චරිතය ඔබ වහන්සේගේ ගිලම්පස ටික ආඳුනේ ජීවිතේට ඒක අමතක නියම ගිලම්පසනේ දැන් තුනමාරයි නේද වෙලාව ගිලම්පසට වෙලා ඔබ වහන්සේ කොහොමද කියන ගතෙච්චර රසට හදන්න හරිය නියමයි ඔක ඊය අතුවා ගිලම්පස එකක් කියලා වැඩක් නෑ නාමාරයනේ මාරයදී. ගිලම්පසෙලාව තමයි යන්නේ. අම්ද ගිලම්පස එක පූජා කරගන්නද බං? මාසේ පව් සංඥා පාරමිතාව tikai තියෙන ඇඳ ගන්නවා ඉක්මනට. මම අන්දනවා කපටිකමේ පාරමිතාව වැඩිමට. කපටිකමෙන් අන්දලා උනාසේ වාලෙක් වගේ තියාගෙන ඉන්නවා. හරි රක්ෂ වහන්සේ සිවුර නියමට පිරිසිදු ඉන්න වහන්සේ නියමට හොදනන කොහොමද ඉගෙන ගත්තේ වහන්සේ මම තේ දුහාම්රු සිවුරු අයියෝ වාරියට යන්නේ අකුණු එහෙම දාඳුනේ මං වගේ හොදලා දෙන්නද වහන්සේට කරදරයිනේ නෑ නෑ මං හොදලා දෙන්න මගේ කව පිරිසිදු හොදලා දෙන්න සිවුරු ටික දෙනවා දැන් වාලෙක් ඉන්නවද නැද ඉන්නවද නැද්ද ඉන්නවා සිවුරු හැඳගත්ත වාලෙක්ම නිර්මාණය කළා දැන් යා වාල්සේ වෙතියලා වාලෙක් වාගර පාරාව රජුව ඊජිප්තේ 2500ට කලින් අර ඊශ්‍රායෙල් මිනිස්සු වාල් වගේ තියාගෙන ඉති ඕම් ওই ක්‍රමේ ඇවිල්ලාද දැන් යා වාලේ ಗುಣ කියලා ඔළුව අත ගාලා කපටි කම යා වාලෙක් කරලා ඊලෑ කරලා නාස්දනෝ දාලා බැඳලා උදෙන් රෑ වෙනකම් වැඩ ගන්නවා යාගේ ආජීවය මොකද උනේ? ගියා. චිත්තානුපස්සනාවෙන් ප්‍රසිද්ධියේ වාලෙක් නැහැ ප්‍රසිද්ධියේ වාල් සේවයට ගත්තෙත් නැහැ හැබැයි චිත්තානුපස්සනාවෙන් සිතවිලි වලින් බලනකොට වාලෙක් ඉන්නවාය එයා වාල් සේවයේ ඉන්නවාය එයාගේ වැඩ ගන්න කෙනෙකුත් ඉන්නවාය අධිවේගියා අධිවේගියා අභියාල්ද නූල් පොටක්වත් දුන්නේ හැබැයි ධර්ම ආයුධ දුන්නාම කැටි පොළ දුන්නා මොකදනේ ඒ ටික වෙලාලු චිත්තානුපස්සනාවෙන් බලනකොට ආජීවය ගියා ආජීවය ගියා වස විසවික්ක නැල්ලු. හැබැයි වස කෑවට වඩා ඉන්නවලු මිනිස්සු රෝම ඉන්නවලු. අනේ ආම්මු යතුරු ඉලෙන් යන්න පුළුවන් තත්ත්වෙන් හිටියේ. දැන් නම් ඇවිදින්න තියා. මොකවත් කරන්න මොකද්දුනේ? මොකෝද ගන්න හඳුනෝ ගය උඹට උපස්ථාන නම් කරනවා මේ අය දානමාන දානමාන දෙනවා උපන්ස බෙදා ගන්න නැද්ද නෑනේ අතට ගෙනල්ලා දෙනවා කොයි කාලේ ඉඳලාද හොඳට ඉන්නකම් ආ එතන තමයි වැරදිලා තියෙන්නේ කොහොමද දෙන්නේ දාන පළතුරු ඔක්කොම ඉතින් වැඩිපුර දෙනවනේ මට පළතුරු ඉතින් හොඳයි වෙන ඉතින් ගිලම්පසේ කිව්දෙන හොඳ කිරි එකක් දෙන දාන ගත්ත ගමන් කිරි එක කොහමද ආම්ර කටේ හැලෙනවා නියමට දෙනවා ආම්ර කිරි එක. හරි කැමතිනේ ඒගොල්ලෝ මට ආදරෙන්නේ. මේ මියාට සම්පූර්ණ වාකෝලා දෙන මෙයා දන්නේ. කවු එච්චර බොළද දින මොනවද වාසට දෙන්නේ. උදේට දෙනවා මාළු පාන් ගෙඩි දෙකක් එක්ක බනිස් මේ තේ එකක්. හාය අන්න ඒක වැළඳනවා ගන්නම බෑ දානක් බත් ඇටයක්වත්. ඊට පස්සේ ඒ නිසා ස්පෙෂල් ඕඩර් කරලා දෙනවා බුරියානි එකක් කට උතර නෑ මට මාසයකට මම නැගිටින්නේ නෑ. මේ මිනිස්සුන්ට සම්පූර්ණ වාහනේ කවලා තින්නේ. ආජීවයේ තියනවාද කියාද? ගියා. චිත්තානුපස්සනාවෙන් බලනකොට තාපසයා ලෙඩ කරන උපක්‍රමයෙන් යම් කිසි දෙයක් කරනු ලබනවා නම් වසවිස වෙලඳාම තමයි එතන තියෙන්නේ. අනතුරු කිරීම අපහසුතාවයටපත් කිරීම මෙතනින් පැන්නේ. දැන් අපි අපෙන්නලා කෙනෙකුට යන්න ඕනේ මෙතන කියලා කියලා යනවනේ. තර්ජනය කරනවා. ඒ වගේ අව්‍යායුධ වලින් කෙරෙන යමක් මම වක්‍රව කපටිකමෙන් කරනවනේ ඒ තාජීවේ ගියා. ආදරෙන් කරුණාවෙන් කතා කළා ඔළුව හත ගාලා යම් කිසි කෙනෙක්ව වැඩ හරගෙන ඊළා කරගෙන තිබ්බනම් එයා වාලෙක් වුණා ඒ තාජීවේ ගියා. ඒ තාජීවේ ගියා. නමේ ආජීවයේ කියන ආජීවයේ කියන සීලය ආර්ය අෂ්ටාංග මාර්ග සීලයක් ඒක. ඒ සීලය කොච්චර රකින්න ඕනද කියලා කිව්වොත් මගේ සිතුවිලි වලින්වත් මගේ කපටිකම් වලින්වත් මගේ දුස්සීලකමින්වත් එහෙම එකක් නිර්මාණය වෙන්න බෑ. මේ සීලකම කවදාද නිවැරදි කරගන්නවා. අඩුපාඩු දුර්වලකම ඒක කවදාද අදාගන්න බෑ. ඒකෙන් ඒක වෙන්න බෑ. එහෙම දේවල් උපක්‍රම සීලීව කෙරෙන්න බෑ. එහෙමනම් ආජීව සීලය කියන්නේ එහෙම නැත්නම් සම්මා ආජීවය කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙක් අපි මේ භෞතිකව දකින්න එකක් විතරක් නෙමෙයි ආධ්‍යාත්මිකව චිත්තානුපස්සනාවෙන් දකින්නකොටත් ඒ සීලය අනන්ත අප්‍රමාණ කැඩෙන්න පුළුවන් මට අද දවසෙත් කැඩිලා තියෙන්න පුළුවන්. ඔබ වහන්සේ නියමට පොඩි හදින ආහඳුරෝ හරි ලස්සන බලන්නකො මේවට වෙනස පේන්නේ. ඒ කියන්නේ ඊටු ටිකක් උන්වහන්සේලා වල ඇද ගන්න ලොයන්නේ. වහලෙක්නේ. උන්වහන්සේගේ නැති ගුණයක් කියලා රවට්ටල උන්වහන්සේලා වල ඒ ටික කරගන්නවා. වහලෙක් කරා උන්වහන්සේ. తాවකාලික පැය දෙකකට වහලෙක් කරලා උන්වහන්සේගෙන් වහලෙක් විදිහට සේවයක් ගත්තලු. ආජීවය ගියා. ගියා ආජීවය. ඔබ වහන්සේ පුළුවන් විදිහට ගාන්නකො ආන්දර ඔච්චර තමයි ඉතින් කමක් නැහැ ඉතින් ඕක ඉතින් කමක් නැහැ තුනන් විතර ගන්නකො ඉතින් මොනද මේක ඉවර වෙන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ ආජීවි බේරුණා නැති ගුණයක් කියලා උනාසික උත්තරී මනුෂ ධර්ම නැති ගුණ ධර්ම කියලා ප්‍රශංසා කළා උනාසේ මුලා කරලා යමන් ගත්ත කෙනා ආජීවි ගියා උනාසේ ලෙඩ කරන අසරණ කරන උදකලා කරන ගැටළු සාගත තත්ත්වයට පත් කරන හදාසින් යමුනාට කර අපි ආයුධ තමයි ඒක ඒක ඒකෙන් කරන්නේ ටිකල ඒ කරලා තියෙන්නේ මෙන්න මේ ආජීවයේ තේරුම් ගන්න පුළුවන් නම් සිතවිලි වලින් පවා තමන්ගේ ආජීවය අපිරිසිදු වෙනවා. සිතවිලි වලින් පවා මම මේ ආජීව කියන සීලය බිඳිනවා. එහෙම නැත්නම් සම්මා ආජීවය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පටයනිව පිටුපාලා මම මේ මාන ජීවිතය ගත කරනවා කියන එක තේරුම් අරගෙන ඉවරදි කරන්න පුළුවන් නම් එයා තරම් ශ්‍රේෂ්ඨ බෝධිසත්වෙක් මේ ලෝකේ නෑ. ශ්‍රේෂ්ඨ බෝධිසත්වෙක් නෑ. මගේ ගුරුවරයා මට එක දවසක් ප්‍රශංසා කළා. පුතා කෑම නම් කියලා වැඩක් හරි රසයි කියලා කිව්වා. තත්කලම නැතුල්ට ගිහිල්ලා මම අන්තිමට අන්නේ ඒ ධර්මශාලාවේ සතියක්ම වැඩ කරන කාලේ අන්තිමට මම ඉතුරු වෙච්ච ටික සම්මර්ධාස මොකවත් නැහැ. ගුරුවරයා දන්නවා මේ පොඩ්ඩක් කෑම තියේ එයාට ඉතුරු කරගෙන ඇති. පුතා කෑමේම නැද ස්වාමිනී තියෙනවා. තියෙනවා. එහෙනම් පොඩ්ඩක් දෙන්නකෝ. ගිහලා මගේ කැමතිම බෙදනවා. ළඟ ඉන්න කෙනා දින දාන ඕනේ. ඔයාට කැම මටත් ටික දෙන්නකෝ ඒ ටික. ඒ ගුරුවරයා දාන දැන් මේ එයාගේ ටික මම ගන්න කියලා. කොහොම කාලක් ඉවර වෙලා පැයකට විතර පස්සේ මට කතා කරා. පණිවිඩය වුණා. පුතා කැම කෑවද? එහෙමයි ස්වාමීනි. කැම මේ වැඩිපුර ඉවද? නෑ ස්වාමීනි. ඒත් මට දුන්නේ මගේ කැම එක. ඒකට මං කෑමහනවා කියනකොට මගේ කෑම කියලා කිව්වේ නැත්තේ. ස්වාමීනි, ඉතුරු වෙලා තින්නේ කාගේ කෑමද කියලා නෙමෙයි විමසුවේ. කෑම පේනවාද කියලා. ඉතින් කෑම තියෙනවා. එතකොටයි මගේ කියලා කියන්නේ කීකුව නැත්තේ. ඉතින් ස්වාමීනි කෑම ඉල්ලුවා, කෑම දුන්නා. ඔයාගේ කෑමකද දෙන්නේ කියලා ඇහුවා නම් මං කියනවා ඇහුවේ නෑ ආපු නැති ප්‍රශ්නයක් නේද උත්තර දුන්නේ. ඒතුළු කෑවා කිව්වේ හැම ඉඳුල් එකක්ම මං සන්තෝෂයෙන් ගිහලා ධනගාලේ පාස්තර කැටි ඔක්කොම මං අතට ගත්තා. ඒගොල්ලෝ ඇයි කියලා ඇහුවා මං කිව්වා මේ වත මට කරන්න ඕනේ සියලුම දෙනාගේ පාත්‍ර ඕදන්න මට අනුකම්පාවෙන් ඒ පුණ්‍ය කර්මයට මම අවසර දෙන්නසේක්වා කිව්වම හැමෝම පාත්‍ර ටික දුන්නා ඔක්කොම ඊරුවා. සමහරවල බත් පොඩ්ඩක් තිබුණා සමහරවල කරපිංචා ටිකක් මේ මිරිස් කරල් දෙක බත් කොමුම ඌරවල සමහරවල බත් ඇඳි දෙකක් විතර තිබුණා. සමහරවල බත් මිටවල් එකක් තිබුණා සමහරවල බත් මිටවල් දෙකක් තිබුණා. පොඩ පොඩ එකතු කරාම මට අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබුණා. ඒකේ මම අවශ්‍ය තරම වළඳලා ඒක ටික අස්තදා. එහෙම පුතා. හරි හරි හරි පුතා මගෙන් වරදක් නෑ ස්වාමීනි. මේ ලෝකේ මිනිස්සු අත්තරන දේවල් මට ගන්න පුළුවන් විසිකරන දේවල් වළඳන්න පුළුවන් කිසිම අප්‍රසන්න අප්‍රියතාවකින් තොරව මට සතුටෙන් ගන්න පුළුවන් ඒ ඉඳුල් ඒගොල්ලෝ අනලා කරලා විසිකරන ඉඳුල් ඒ කනකොට මම හැනුවා වාගේ මට දැනෙන්නේ මං වෙනුවෙන් මේ කෑම අනලා පිළිවෙල කරලා අනන මාංශියක් මට නෑ. කොච්චර පිං කරලාද ලෝකේ. අනණ්ඩ පිළිච්ච මාංශියවත් නැති තරම් මේ මහ පොළව වී වෙලා, බත් වෙලා, ව්‍යංජන වෙලා ඒවා කන්න පුළුවන් තත්ත්වයට හැදිලා පාත්‍ර වලට ඇවිල්ලා ඒවා ඇනිලා කටට දාන්න විතරයි ඉන්නේ මෙච්චරමට ආදරේ මේ නාම රූප මට සත්කාර කරනවා මේ විශ්ව ධර්මතාවය මම දැකලා සන්තෝෂ වුණා කිසිම කටයුත්තක් නෑ. එදා ගුරුවරයා නැකිට ආසනේ. කිව්වා මේ මේ ගුණ දකිනකොට මට පුතා ඉදිරියේ ආසනේ ඉන්න බෑ. කුටියට යන්න දෙලට මම කුටියට ගියා. එක දවසක් ඒක දවස් දෙකකට පස්සේ කෑම කාලා බොහොම ඉන්න තැන කිව්වා. පුතා කෑම නියමට තියෙනවානේ. හරි රසයි නේ. සීයා කියලා දුන්නද? ඔව්. කොහමද? මම මේ හැම රසයක් තුළම අණුවල ක්‍රියාකාරීත්වය මේ රසායනික දේ අනිත් රසායනිකات එක්ක එකතු වෙනකොට ඇති වෙන සංඝටකයේ ඒක දිවත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට දැනෙන දැනීම ඒ දැනෙන දැනීමට ඇති වෙන මුලාව මුලාවේ ප්‍රතිශතයට සාපේක්ෂව ඒක රසයි කියන තීරණයට සත්‍යය පැමිනීම මෙන්න මේ විද්‍යාවට කියලා දුන්නා. ඒක පුතා එනකොට අවුරුදු දෙකමාරේ දුන්නා. මම කිව්වා මට අවුරුදු දෙකමාරේ දෙකේ ඉඳලා මට ඒ පුහුණු දුන්නා. ගානියමට රසායනික පොඩ්ඩක් ඉන්න ස්වාමිනේ කියලා අතුල්ට ගියා මගේ පාස්තරේ කරලා. පුතාට ප්‍රශංසා කරපු නිසා මේක මට පූජා කරලා නෑ ස්වාමිනේ. ස්තුතිය මේකට කියන්නේ. රස කියන්නේ මේක මම නෙමෙයි. ආහාර රස නම් ස්තුති කළ යුත්තේ ආහාරයට මිසක් මට නෙමෙයි කියලා. ගුරුවරයා නැකිట్లా මාව වාඩි කරවල පාත්‍රය දීලා මට පෑන් කියලා මට එදා උපස්ථාන කළා. කැම ගන්න පුතා මම උපස්ථාන කරනවා. නම් අතෝදපේකත් ගුරුවරයා තමයි අරන් ගියේ. ඒක ඒ දකපු දැක්ම ඒ ජීවත් වෙච්ච ජීවිතේ දැනුත් මට දැනෙනවා ඒක හොඳට. ඒ ජීවිතේ නැවත කවදාවත් මට ලැබෙන්නේ නැහැ කියලා මම හිතාගෙන හිටියේ. නමුත් ඔබ වහන්සේලාගේ අසුරත් එක්ක මේ ශාසනයේ මානවපසම්පදාව ලැබුණාට පස්සේ මට හිතෙනවා ඊට වඩා මේ ලෝකයේ කිසිම කෙනෙකුට ලැබිච්ච නැති ශ්‍රේෂ්ඨ තපස් ජීවිතයක් මට ලැබෙනවා ලැබිලා තියෙනවා. හේතුව එදා මම ඒ දැක්කේ ගුණය විතරයි. අද නිවනත් එක්ක ඒ ගුණය දකිනවා. එදා නිවන නැතුව ගුණය දැක්කේ අද නිවනත් එක්ක දකිනවා. ඒ නිසා මම එදා ඒ ආශ්‍රමයට පු ජීවිතයට වඩා අද මම ගොඩාක් සතුටින් ඉන්නේ. සම්මා ආජීවය කියන්නේ අපි දකින දැක්ම තුල තියෙන ධර්මතාවයක්. නාම රූප වල තියෙන ධර්මතාවයක් නෙමෙයි. දකින්න දැක්ම තුල තියෙන ධර්මතාවයක්. දැක්ම හරිනම් ආජීවයේ පිරිසිදුයි. ඔබ තරුණාංශය දන ගැස්සුවේ. අනේ හාමුදුරනේ ධනගාල හරි උන්නාංශයේ ඉතින් යටාපාත්කම දැනගන්නවා නම් ඉතින් ධනගානක මොනතරම් ශ්‍රේෂ්ඨ ධනගස්සලා තින්නේ. යටාපාත්කම එන්න ඕන නිසා නැත්නම් උන්නාංශය දැනගන්න ඕමනාවක් නැහැ. ඒ දකින්න දැක්ම තුල රියා ජීවිතය පිරිසිදු වෙනවා. රිදවන්න පරිගන්නේ ඒලඟ අම්මයි තාත්තයි ගියේ සතිය දාන දෙන්න කියේ. දාන ගෙනාවේ නෑ. සංඝයා බඩගෙන දුන්නා හොඳ කණේ පාරක්. කාටද ආම්බුරන්ට? ආම්බුරුති මොනවා කරන්නේ? ඉතින් ඒගොල්ලන් අම්මා තාත්තනේ අම්මා තාත්තට මතක් තියෙන්න එපා. දගේ පැවිදලා ඉන්න දාන ගේන්න. ධනගේ ෆ්‍රේින්ද. පුදුම වැඩි අම්මා දානේ දුන්නැලු පුතාට දඬුවම් කරනවා. ආ ජීව පිරිසිදුයි. ඒ බත් අපිරිසිදුයි. ඒ වගේ අපි මේ ලෝකයේ දකින්න විදිය ස්පර්ශ වෙන විදිය තේරුම් ගන්න විදියෙන් තමයි ආජීවය පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද කියන එක තීරණය වෙන්නේ. පිරිසිදුව දකින්න ආජීවය පිරිසිදුයි. කෙලෙස් එක්ක දකින්නවා නම් ආජීවය අපිරිසිදුයි. කාන්තාව ගඟෙන් ඉකට යන්න ඕනේ කියන පොඩි හාමුදුර කරේ තියන්නේ කියලා කියලා අම්මේ දැන් යන්න පුළුවන්ද? හොඳයි අම්මේ පරිස්සමෙන් යන්න කියලා. ආජීවය පිරිසිදුයි. ගෑණිය කරේ තියානාන මොකද මේ මානකම පොඩි හාමුදුරු බලන්නක සාමාන්‍යකම ගියානේ කියලා බැන බැන ඉතින් ලොකහාමුදුර පන්සලට ඇවිල්ලා පන්සලෙත් බයිමවලු. මොකද්ද මේ වැඩේ කියලා. පොඩි හාමුදුරන්ගේ ආජීවය පිරිසිදුයිද? ලොකු හාමුදුරන්ගේ ආජීවය අපිරිසිදුයිද? මොකද? කාන්තාව රාගිකව, කෙලෙස් සහිතව, තෘෂ්ණා බරිතව සිටීම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කාන්තාව තාම ඉතේ තියාගෙන සිටීම ඒ චෝදන ඔක්කොම යාට තියෙනවා. උන්වහන්සේගේ ආජීවය අපිරිසිදුයි. උන්වහන්සේගේ ආජීවය පිරිසිදුයි. ඒ දැක්ම දකින දැක්ම තුළද ආජීවය නිර්මාණය වෙනවා. මේ පරිභෝජනය කරන හැම නාම රූපයක් තුළම ආජීවයේ පිරිසිදු වෙන්නත් පුළුවන්ලු. හැම දෙයකම ආජීවය අපිරිසිදු කරන්නත් පුළුවන්ලු. ප්‍රඥාවන්තයාට ඒකල කියන්නේ විනාඩියට තප්පර 8යි ඒකත් වැඩිලු යට රාත් වෙන්න. ඒ තප්පරට වැඩිලු. කොච්චර වේගවත්ද බලන්න. එයාගේ රහත් බෝධි අවදි වෙන්නේ නැති. මාන කවුද ඔබ වහන්සේ මාන ඉන්නක පොඩ්ඩක් එන්නේ රහත් වෙලාලු. පොතේ තියෙන්නේ මාන මේ හේව කියලා. මාන වෙන්නකෝ. මට ආන්දරෝ කියලා කතා කළා. මම උපාසකෙක් නෙමෙයි. එහෙනම් මේ කතා කළේ මටද හිතටද? එහෙනම් මොකද්ද මේ මාන කියලා උන්වහන්සේ කතා කළේ? කවුද මාන? මොකද්ද මාන? එතකොට එකක් තේරෙනවලු. ඒ තේරිච්ච ගමන් තේරිච්ච දේ ඉතුරු වෙනවලු. එයා අතුරු දන් වෙනවලු. තාත්. මේ තේරෙන ක්‍රම 1000ක් තියෙනවලු. ඒ භික්ෂු භාවයකින් ප්‍රාත්බෝධිය වටහා ගන්න පුළුවන් ක්‍රම 1000ක් තියෙනවලු. එකක් තේරෙන අයට. තේරිච්ච ඒ තේරිච්ච එක ඉතුරු වෙනවා. තේරුම් ගත්තගෙන ගියා. ඒ ගිය නිසා යා ඒ භික්ෂු භාවය රා. අපිට තාම බැරි වුණේ ඒක තේරුම් ගන්න තමයි. සංසාරේ මෙච්චර කාලයක් ඇවිදලා අපි තේරුම් ගන්න උත්සාහ කළේ ඒක තමයි. තාම තේරුම් නැහැ අපට. දැනට ඔබ වහන්සේට මෙච්චර මම සරලව කිව්වට ඔබ වහන්සේට හිතෙනවද තේරුණා කියලා? තේරුණා නම් දැන් rahat ඔබ වහන්සේ. කවුරු හරි කෙනෙක් ඒක තේරුම් ගන්නකොට rahat වුණා නම් මම එතකොට කියන අන්න අරුණාංශයට විතරක් දැන් තේරුණා කියලා. එහෙම තේරිච්ච කරේ මම දකින්න තේරෙනකම් මම නැවත නැවත කියනවා. ඒ කියන්නේ වෙනම පාත් නෙමෙයි. කවදාද තේරුම් ගන්නේ කියන විශ්වාසය මන් තුළ මේක නිර්මාණය වෙලා මේ ලෝකී සෑම සත්වයකම කවදාද මේ නිර්වාණය තේරුම් ගනී කවදාද දවසක මේ දුක තේරුම් ගනී දුකට හේතුව ගවේෂණය කරයි දුක නිවා ගනී දුක දුකට හේතුවත් නිවීමත් ඒ නිවන් එයා උපයෝග කරපු මාර්ගයත් එයා කවදාද තේරුම් අරගෙන තවත් කෙනෙකුට උදව් කරයි කියලා එහෙම විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ඒක සැබෑවටම මිත්‍යා දෘෂ්ටියක් වෙන්න බෑ. ඒකාන්ත වශයෙන්ම සම්මා දෘෂ්ටියක්මයි ඒක. ඒ විශ්වාසය කවදාකවත් අවිශ්වාස වෙන්නේ නැහැ. කොච්චර අසත්පුරුෂකම් කෙරුවත් මගේ දාහනට වාදම්මත් මම සන්තෝෂයෙන් වළඳනවා. මම දන්නා මේක වාතින බව. දිවටද වැඩිච්ච එක මම වා හඳුර ගන්න. ඒත් මම වාතින බව මම අඟවන්නේ නැත්නම් සන්තෝෂයෙන් වළඳනවා. වළඳලා උන්නාසයෙන් ආනවා මේ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව අද ඉෂ්ට වුණාද කියලා. වාදාන්නේ ආවේ. ඒකටනේ මම ළඟ පැවිදි වුණේ. අවුරුදු 10ක් විතර හිටියේ. අග්‍රසාවක් වශයෙන් මගේ හිත දිනාගත්තේ. යම් ඉරියාවක් තුළ මම ඒ චරිතයක් ගා. සන්තෝෂයෙන් වළඳනවා. සන්තෝෂයෙන් වළඳනවා. මෙච්චර කාලයක් උන්වහන්සේ දීපු ගිලම්පස මට හොඳයි නම් උන්වහන්සේ මට කරපු උපස්ථාන ඔක්කොම හොඳයි නම් මේ වාත් මට හොඳයි. ඒක ඒක වරදක් නෙමෙයි. සන්තෝෂයෙන් ඒක පිළිගන්නවා. ඒකට හේතුව වාදාණ්ඩ ආපු උන්වහන්සේ කවදාරි මේ සසර දුක තේරුම් ගනී කියන විශ්වාසය මට තියෙනවා. මම ඒක කලින් දැනගෙන උන්වහන්සේ පොලිසියට අල්ලලා දීලා උන්වහන්සේට ප්‍රශ්න කරලා විවේචනය කළා ගාලා එළවුවා සමහර විට දුක තේරෙන්න උන්වහන්සේට වෙලා යයි තව ටිකක් කල් යයි. එහෙනම් මෙච්චර නියතමානීද උන්වහන්සේ මගේ ගුරුවරයා. එහෙනම් ගුරුවරයා නැති කරන්න මං ආවට මේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්වද මම අවබෝධ කරගන්නද මෙච්චර කාල ළඟ හිටියේ කියලා උන්වහන්සේට දුක තේරෙනවා. අටවෙනි දවසේ මගේ දානයක් හරි මොනවා එකක් දෙන්න කලින් උන්වහන්සේ rahat වෙනවා. ඒක තමයි විශ්වාසය කියන්නේ. මේ ලෝකයේ සොලවන්න බැරි බුදුහාමුදුරන්ට ඒක තිබුණා. ආනන්ද කමන්නේ. එයා කවදරි තේරුම් ගනි. එයා තේරුම් ගනි. කමන්නේ. කවදරි තේරුම් ගනි. අපිටත් ඒ විශ්වාසය තියෙන්න ඕනේ. කවදරි දවසක මේ නාම රූප වලින් මම නිදහස් වෙනවා. ඒකාන්ත වශයෙන්ම නිදහස් වෙනවා. අසූමා ශ්‍රාවකයෝ නිදහස් වෙච්ච එක සත්‍ය නම් තථාගතයන් වහන්සේ නිදහස් වෙච්ච එක සත්‍ය නම් මම නිදහස් වෙන එක සත්‍යයි. මොකද්ද පොඩි ප්‍රමාදයක් තියෙන මට මේවා තේරුම් ගන්න ටිකක් අමාරුයි. තරහා යනකොට මට අමතක වෙනවා මම බෝධිසත්වයේ කියන එක. රස ටිකක් වැඩිච්ච ගමන් කෑදරකමයි තණ්හාවයි මසුරුකමයි තමයි රජ කරන්නේ. පාරමී දාන පාරමී හාලකවත් නෑ. පාරමී තව උලඟට ගිහින්. කනකම් ඉවසILLක් නෑ. කාලා බැරි ගාලා එනකොට අපේ රාජි මං වගේ තණ්හාව තියෙන මිනිස්සේ කන විදිය පස්සෙලු තේරෙන්නේ පාරමිතාව. අඩුපාඩු වැඩි නිසා මගේ පාරමී මට තේරෙන්නේ නෑ. හැබැයි කවදාද දවසක මං ඊතර වෙයි. ඒ විශ්වාසය Tamanට තියෙන්න ඕනේ. මේ ලෝකයේ කිසිම තැනක කිසිම දෙයකට අකටයුත්තක් වෙලා නැහැ හඳුනනවා. අපි හිතනවා අපිට මේ මිනිස්සයා බයිනවා මේගොල්ලෝ බයිනවා අපිට ඉන්න දෙන්න අර ආම්බුරු එලවන ගුදුරු ගම්මානී කියනවා මේ පැත්තේ පින්ඩපාතේ කරන්න එපා කියන බත් ටිකක් ඉල්ල ගන්නවත් නෑනේ බලන්නකෝ බඩගින්න ඉන්නවා දවසක් කමාරක් බඩගින්නේ කෑම ටිකක් නෑ කලන්තෙත් වාගේ වතුර බීලා බීලා බැරිම තැන තමයි ගමට ගියේ පින්ඩපාතේ විසිකරන ඉඳුල් ටිකක් ඉල්ල ගන්න අර ආම්බුරු බයිනවා මගේ ගුදුරු ගම්මානී මිනිස්සු පෑදෙනවා මේ ගම්මානට එන්න එපා බත් ඉල්ල ගන්න එපා කියලා එළවුණා මට යාගන්න කකුල් වලටත් පණ නැහැ. දනිසුත් වෙවුලනවා බඩගිනි වැඩි. මේ තරම් සත්ව කරුණාවක් මොකවත්ම නැහනේ. මහා කරුණා සමාපත්තිය කියන එක හඳුරන්නේවත් නැහනේ. එහෙම හිටියත් මගේ ප්‍රතිපත්තිය වෙනසක් වෙන්න බැරිලු. වැඩක් නෑ මේම ශාසනයකින්ද පැවිදිකම් ඕනේ නෑ. ඕගොල්ලෝ තෝරන්නේ මම එහෙම යන්නල්ල. මේ හැමදේම මගේ යාපතට වෙන්නේ. මෙච්චර ධර්ම සමාජයක මගේ පුතේ නැවත ඔබ ඉපදෙනවද? විශ්වය මගෙන් අහනවා. ඒ පණිවිඩයට එනවලු. කන් ඔක්කොම වැහිලා බඩගිනි වැඩි වෙලා. කලන්තේ වගේ. එතකොටත් මේ විශ්වයෙන් ආන පණිවිඩය එනවලු. මගේ පුතේ මෙච්චර පුරණ සමාජයක නැවත ඉපදෙන්න බලාපොරොත්තු වෙනවද? එයා මනසෙන් කියනවලු. එක මොහොතක්වත් ඉන්නේ අනේ මගේ පුතේ මේ වගේ ධර්ම මිනිසුත් එක්ක බත්තකා නැවත මේ සමාජයේ ගත කරන්න එක තප්පරයක් ඉන්නේ එහෙනම් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකවත් අත්හරින්නේ ඉස්සෙල්ලාම මාව මං අත්හරිනවා මාව මං නඩත්තු කරපු නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඉස්සෙල්ලා මාව අත්හරිනවා කියලා ඇඳුම ගලවනවා තමකම ගලවලා විසි කරනවා යන ගමන් රාත් වෙනවා වැටෙනවා උස්සලා බලනකොට අපවත් වෙලා පිරිනිවන් පාලා රාත් වෙලාලු පණකින් තියෙන්නේ එහෙම වෙන්න ඕනෙලු භික්ෂුවකගේ මානකම එයාගේ තපස්කම. එයාගේ ආජීවයේම තියෙන එච්චර පිරිසිදුයි. කිසිම මොහොතක ආජීව අපිරිසිදු කරගන්නේ ආජීවය කියන්නේ ওই කොට. එහෙම තපස් වලට තමයි මම ඇසුරු කළේ. මම වාසය කළේ ඒ වගේ කෙනෙක් විදියට තමයි. වෙඩි තියනවා නම් පිටට තියන්න එපා ඒකට ලැජ්ජ අර දුවනකොට වෙඩි තිබ්බා වගේ තයි ඉස්සරහට ඇල පපුවට තියන්න. ඒක අර ගාම්භීරයි නිකන්. එහෙමලු හිතන්නේ. මරණ බය කොහොමත් මැරෙනවනේ. කවදාරි මැරෙනවනේ. ඉතින් අද ගියා මොකෝ? අදද මැරෙන දවස අනේ මාර වැඩේනේ. ලෝකේ හැමෝම ඉතින් ඉපදිච්ච දවස දන්නේ නැති උප්පන්නේ තියෙනවනේ මැරෙන දවස දන්නේ. අදද මගේ මරණ දිනේ. තව ටික වෙඩි තිනවන්නේ. ආම්බුරෝ කත්ස. හරි සන්තෝසයි. ඇයි? මරණ දිනේ කවුරු දන්නේ නැනේ. මම දැනගෙන ඉන්නේ. බලන්නකෝ. ඒක මගේ මල ගෙදරට මම ඇවිල්ලා. තමන්ගේ මල ගෙදරට ලෝකෙ මිනිස් ඔක්කොම එනවලු. තමන් එන්නේ නැල්ලු. ඒ මැරිලානේ. මම පණපිටි මගේ මලගෙදට ඇවිල්ලාද? අද මගේ මලගෙද? මම මගේ මල මලගෙදට සහභාගී වෙලා. ආ ඔයගොල්ලෝ මගේ මලමිනිය බලන්න. බලන්න මගේ මලගෙදට ආපු මිනිස්සුත් මම දකින්නවා. ලෝකේ දුර්ලභ අවස්ථාවක්. ඒක ඒක සාමාන්‍ය සිද්ධ වෙන්නේ නැල්ලු. කල්ප කෝටි ගානකට සැරයක් සිද්ධ වෙන්නේ. තමන්ගේ මලගෙදට තමන් ඇවිල්ලාලු. මිනිහ බලන් ආපු මිනිස්සුත් මිනිහ මනුස්සයන්ක වෙලා තේ ටිකක් දෙන්න මගේ මලගෙදට ආපු කට්ටිය. දැන් මැරෙනවනේ ඒක මලගෙදට ආපු කට්ටිය තේ ටිකකුත් දෙනවලු. එයාලු ආගන්තුක සත්කාර කරන්නේ මලක දෙට ආපු කට්ටියට. එහෙම වෙන්න ඕනේ තමන්ගේ පාරමිතාව. බෝධිසත්වයේ පාරමී පුරනවා කියන්නේ එහෙමද? මස් සිරලා කනවලු සිංහ දේනවා. නාරවල් කැඩිලා ලේ විදිනවලු. ඇටකොටේ ඉතුරු වෙන්න මස් ගැලවිලා යනවලු. ඇඟිලි පුරු ගැලවිලා යනවලු. ඒකේ වේදනාව සත පාකට ගණන් ගන්නල්ලු. එයාගේ බඩගින්න සැනසෙන එක සංසිඳන එක දැකලා සතුට වෙනවලු. පාරමිතාව. පාරමී කියන අකුරු තුන වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න සංකේ කෝටි ගණන් යනවා මිනිසෙකුට. එයා හිතන්නේ අකුරු තුනක් කියලා නෑ. මේ විශ්වයේ ආරම්භය ඉඳලා අවසාන වෙනකම් ගියත් සමහර අයට තේරෙන්නේ නැල්ලු එක මොකද්ද කියන එක. මස් ගැලවිලා යනවලු. කීටි කීටි ගිරිලා යනවලු. ඩේ විදිනවලු. ඒකේ කිසිම දුකක් දැනෙන්නලු. අර සතාගේ බඩගින්න නිවෙනවා. කොච්චර කොච්චර සතුටුද බලන්න එයා බඩගින්න නිවා ගත්තනේ මන් නිසා. එයාගේ දරුවෝ කෑවේ නෑනේ. දරුවා මරා ගන්න තරම් දරුණුන් නෑනේ. දරුවන්ට අනුකම්පා කළානේ. දරුවන්ට අබේදානේ දුන්නානේ මම. දරුවෝ සිංහපට තුන් දිනකට මම අබේදානේ දුන්නා. සිංහයාට අබේදානේ දෙන්න තරම් මම ශ්‍රේෂ්ඨ වුණානේ. කුසගින්න හිටපු කෙනා කුසගින්න නිවන මෙන්න මේවලු එයා දකින්නේ. මේ ලේ විදිලා ලේ ගලනවා. මම මැරෙනවා තව ටිකේ. මගේ ජීවිතේ නම් ඒ ගැන සතපවර ගණන් ගන්නැල්ලු. බෝධිසත්වරුගේ පාරමිතා එන්නේ ඒ නේද? ඒ ඉඳා නිවීම වෙනුවෙන් මේ ලෝකේ හැමදේම අත්හරින්න. තමන්වත් අත්හරින්න. තමන්ව ඉතුරු කරගෙන මේ ලෝකේ මොනවත් ඇරියතරක් නෑ. ඔබ වහන්සේ හෙලිකොප්ටර් නෙමෙයි. හේර විහාර චෛත්‍ය නෙමෙයි. මුළු ලෝකෙම අත්තරියත් වැඩක් නෑ ඔබ වහන්සේ ඔබ වහන්සේ ඉතුරු කරගත්තා. නිවීම නෙමෙයි සේරමත් අරින්න. ඔබ වහන්සේත් ඇතුළේ. එදාට rahat වෙනවා. අද මේ සියලුම දුක නාම රූප නිසා නෙමෙයි මම නිසා. වැරදිලා වැටෙලා තින්නට. අනිතරම මේ නාම රූප නිසා දුක. මම නිසා දුක. රාතේකටත් නාම රූප තිනකෝ දුක තියනවද නැහැ. මම නිසා දුක මාව අත්තර ගන්න බැරි ප්‍රශ්නේ මේ තියෙන්නේ. මාව තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙන්න මම දන්නේ නැහැ. හැබැයි මම වෙනුවෙන් ජීවත් වෙන්න මම නියමට දන්නවා. ලොකු කෙසෙල් ගෙඩිය දන්නවා. පැදුරු හොඳට එලා මගේ ටෙන්ට් එක මගේ පාත්‍රය මගේ සෙරප්පු මොකද ඔබ වහන්සේ කරුණාවල් දරාට මගේ පොත තියන්න ඔබ බෑන තියන්න ඔබ වහන්සේ මං වෙනුවෙන් ජීවත් වෙන මං හොඳට දන්නවලු උන්වහන්සේ ගත්තා නේ එහෙනම් පාංශකුලයි එක මං ඒක අත්හැරියා උන්වහන්සේට ඕනේ නේද මට ඕනේ නැති නිසා මම පාංශකුලයි ආන්දර මේ බෑන ආන්ද කමන තියාගන්න ඔබ වහන්සේද නෑ ආන්දර ඒක මං පාංශකුල ඒක අත්හැරියා මට අවශ්‍ය නැහැ උන්වහන්සේගේ සිත පරිස්සම් කරනවා මගේ පෑණිනේ ඔබ වහන්සේ ගන්න එක මම බලන්නේ ඉතින් ඔබ වහන්සේ මම පල්ලොරෙක් න්යාම්දුරු බලන්න කිසිම දෙයක් ඇහුවේ නැහැ අරුණාංශේ ජීවිත කාලෙම කම්පා වෙනවා පෑනෝරකම් කළා පෑන අන්තිම මරණ මොහොතේ කියන අරුණාංශගේ පෑනෝරකම් කළා මගේ ජීවිතේ වද දුන මොනතරම් පීඩනයක්ද මාංශ කුල කරලා අරුණාංශගේ මානසික සුවේ පූජා කරනවා එයාම මේක ඒ වෙලේ මං අත්තර ඒක පාංශ කුල වෙලා තිබුණා ගෝවාංශයට ප්‍රශ්න නැහැ එහෙම දහංගරෝ හොඳ වෙලාවට මම දන්නේ නැහැ මං ඉතින් ඔරකම නැහැ හොඳ සන්තෝෂයෙන් ඉන්න ගෝවාංශයට මොකද අවතක් නැහැ අම්බෝ උන්වහන්සේගේ මානසික සුවය පූජා කරනවා. උන්වහන්සේගේ සීලය කැඩුනා කියන දුක කම්පණය උන්වහන්සේ බේර ගන්නවා. කවදාවත් පිරිනම් පානකම් මට ඒ කම්පණ එන්නේ නැල්ලු. ඇයි මම පූජා කරලා තියෙන්නේ ඒවනේ. ඒව මට එනවලු. ඕම් ආජීව බේද නැති. අරයාගේ ආජීව අපිරිසිදු වෙන්න දෙන්නෙත් නැල්ලු. ඒ නිසා මගේ ආජීවය මම කොච්චර උත්සාහ කළත් මට අපිරිසිදු කරගන්නත් බැරිලු. එයාගේ ආජීව මම පරිසම් කරනවා. ඒ අය යම්කිසි ආජීවයකට අසු වෙන්න දෙන්නේ නැතුව මම ඒක ප්‍රඥාවෙන් වළක්ව ගන්නවා. ඒ නිසා සතරමා භූතය මගේ ආජීවය රකින්නවල මම රකින්නේ නැල්ලු. සතරමා භූතය මගේ ආජීවය රකින්නවා. සම්මා ආජීවයේ යථාර්ථය ඕක. සියලු සත්‍යයන්ගේ ආජීවයේ පරිස්සම් කිරීම, ඒ අයගේ ආජීව අපිරිසිදු වීම වැළැක්වීම, ඒ අයගේ ආජීව ආරසා කරන්න උපකාර කිරීම. ආජීව සීලයේ තියෙන ශ්‍රේෂ්ඨම සීලය. ඒ නිසා මම මගේ ආජීවය පරිපූර්ණව මගේ ආජීවය මම රකින්නල්ලු. සතරමා භූතය එක රසෙලා ඒක ආරසා කළ දෙනවලු මට. ආරසා කළ දෙන ඕම් උපවාසික ආජීවය කියලා. හරි පිළිසිදුයි. පුරුදු කරන්න. පුහුණු කරන්න. සැබෑ තාපසයා කියන්නේ කවුද කියන එක හඳුනා ගන්න එපා. ඒ බවටපත් වෙන්න. ඒ කියන කෙනා ඔබ වහන්සේ තමයි. ඔබ වහන්සේ නිස්සය හොයන්නේ සෝතාපන්න ඵලය කියලා හිතනවද නැහැ. ඔබ වහන්සේ හොයන්නේ රාත්බෝධිය කියලා හිතන නෑ. ඔබ වහන්සේට වැරදිලා. ඔබ වහන්සේ මුලා කරන්න මට බෑ. මුලා කරන චරිතය මම පුරුදු කරලා නෑ. ඔබ වහන්සේ හොයන්නේ සෝතාපන්න ඵලයේවත් රාත්බෝධියවත් නෙමෙයි. ඔබ වහන්සේ සංසාරේ හැමදාම හොයන්නේ ඔබ වහන්සේව. ඔබ වහන්සේ හොයන්නේ ඔබ වහන්සේ කවදාරි දවසක හම්බෙන්නෙම නැහැ කියලා ඔබ වහන්සේට හිතෙනවද? එදාට රාහත් ඔබ වහන්සේ. තාම ඔබ වහන්සේට විශ්වාසයක් තියෙන හම්බ වෙයිදෝ කියලා. අන්න ඒ නිසා ඔබ වහන්සේ ඉන්නවා තාම. නිසා ඔබ වහන්සේ ඉන්නවා. කවදාරි දවසක නෑ. කවදාකවත් ඉරාන්ද වගේ විශ්වාසයි. එහෙම කෙනෙක් නෑ. නැති කෙනෙක් ඔයලා තින්නේ. එයා හම්බ වෙන්නෙම නෑ. එදාට මම නැල්ලු. නිකන් මස් ගුලියක් ඇටසැකිල්ලක් ඉන්නවලු. කොහොම ඉන්න බලන්න. වහන්සේ මොනවද බලන්නේ? කවුද? ඔබ වහන්සේ මොනවද බලන්නේ? පේන දේ බලනවා. මොනවද පෙනුනේ? බලපු දේ පෙනුණා. මොනවද බලන්නේ? මේ මිනිස්සු හොරු සම්පූර්ණයෙන් අවුල්නේ. ඒ தත්ත්වයටපත් වෙනවලු. මොනවද බලන්නේ? අර කොස්ගාදියා බලනවා. කිරි කොස්ගාක් නේ හාමුදුරුවෝ. පොළොස් නීමට තියෙයි ඒක බලන්න පොළොවල ඊනි පොළොවල ඊනි කියන්නේ ඒක මදුළු හරි රසයි ඒකේ ඒක පොළොස් සිව්වා නම් ආයි අබැයි කලින් කලින් දාස උයන්න ඕනේ උන්වහන්සේ මම මේ ගාථාම පොඩි උන්වහන්සේ මේක gedi හැදිලා උයලා කන තැන්නම ගිහිල්ලා එයාලු ඒ පුතුජනයා එයා තමයි ඉන්නේ දැන් එයාව තමයි පරිසම් කරන්නේ දත් නැදලා කෑම කවලා නිදි කරලා පොරවලා කොට්ට තියලා මෙට්ට තියලා මේ පරිසම් කරන එයාවලු අවදාරි දවසක එහෙම කෙනෙක් නැහැ පුදුම වෙලේ නැති කෙනෙක්ව තමයි මෙච්චර කාලයක් මං නාවල දත් නැදලා පරිසම පුදුම මුලාව මං වගේ මෝඩෙක් මේ ලෝකේ අනේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ උද වෙලාවට කල්ලාක පිරිනවම් පාන නැත්නම් ඔබ වහන්සේගෙන් තමයි මම ගුටි කන්නේ මේ තරම් මෝඩකම නඩත්තු කළාට එච්චර ලැජ්ජ හිතෙනවා Tamanට මේම මෝඩෙක් මේ ලෝකේ ඉඳලා නැහැ තේර ගාතාවලට කියනවලු මේ ලෝකේ පළවෙනි මෝඩයත් මම අන්තිම මෝඩයත් මම එතකොට ඒ මෝඩයව මෝඩයා අඳුනගත්ත නිසා මෝඩයාගේ මෝඩයන් නිදාස් වුණා. ඕගොල්ලෝ මෝඩයව අඳුරගන්නවා. තේර ගාතාවක්. මිනිස්සු කල්පන මොකක්ද මේ කතාව? තේර ගාතාවක් කිව්වේ. මම මේ මෝඩකම කරන්නේ. මහා මම නඩත්තු කරනවා. මගේ ද්වේෂය නඩත්තු කරනවා. මගේ ලෝභය නඩත්තු කරනවා. රාගය නඩත්තු කරනවා. පොඩි අමනාපයක් ඇති වුණා අර නසාරියන්නේ උන පොඩ්ඩක් අර අමනාපේ නඩත්තු කරන ගැටීම නඩත්තු කරනවා. ඇලීම නඩත්තු කරනවා. හිතවත්කම නඩත්තු කරනවා. බඩගින්න නඩත්තු කරනවා. විවේකේ නඩත්තු කරනවා. උදකලාව නඩත්තු කරනවා. ලෝකේ මෝඩකමේ තරගේ මම එක ලෝකේ මම සෝතාපන්න ඵලේ හොයනවා කියලා මිනිස් හිතන්නේ. මමත් හිතන කොහොමද මම මේ භවයේ සෝතන්නේ. එයා හොයන්නේ සෝතාපන්න ඵලේ නෙමෙයි. එයා එයා හොයන්නේ. මේ ලෝකේ කිසිම කෙනෙක් දන්නේ නැහැ කතන්දරේ. ඒ නිසා ඒගොල්ලෝ කවදාද සෝතාපන්න ඵලේ හම්බෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. එයාව එයාට හම්බෙච්ච දවසට එයාට ඒ කියන ඵලේ හම්බ වෙයි. එදකන් හම්බ වෙන්නේ නැහැ. එයාව හම්බ වෙනකොට එයා මේ ලෝකේ නාම රූප වල නිර්මාණය වෙච්ච ධර්මතාවයේ යථාර්ථය තේරුම් ගන්නවා. සැබෑව තේරුම් ගන්නවා. එදාට ඒ ඵලයට ලැබුණට වැඩක් නෑ ගන්න කෙනෙක් නෑ. සෝතාපන්න වෙච්ච කට්ටියගේ ආන්න සෝතාපන්න ඵලේ වටිනාකම සතපක් නෑ. පුදුජන කරන අනේ ලස්සයක් වුණ ක්‍රීඩම් කරන්න මට කොහමරි අවබෝධය දෙන්නක එයාට වටිනවලු. අර කාම ලෝකෙත් ඔය ප්‍රශ්නේ තියනවලු. බැඳපු කට්ටිය කම්මුලට අත තියන වැවදියා බලන්නම ඕ මට වැරදිච්ච විදිය. ලස්සන්ට මේකප් කරලා හිටියා මමත් ඇඳගත්තනේ මම වැරදුනද කසාද බඳපු කට්ටිය බේරෙන්නේ කොහොමද? දික් කසාද කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. තනි කඩයෝ කොහොමරි මං අරයව බඳින මුන් බැඳ ගන්න ඕන බල මුන් නිරවෙන්න බලනවල අරුන් නිදාස් වෙන්න බල. ඒ කාට එක ඇත්ත කියන්නේ පුතේ මට බැරි යයිලන්නේ ඔය වැඩේ කරන්න උන් කියන්නේ වඳිනවද වත් අවුවේ බං උඹටත් පාඩම් ඕනේ කියලා උන් කොහොමද වෙඩින් එකට ගිහලා පාටි ගාලා නටලා ආ ඌ උදවුනා කියලා සන්තෝෂී සින්දුවක් කියලා යනවලු පව් වෙන්නේ අර තුන් දෙනාත් එක්ක මූත් තැල වැවදියා බලාගෙනවලු මටත් ඒ වැඩේමයි උනේ කියලා. ඇයි අවුවෙච්ච කට්ටිය බේරෙන්න හදනවලු. බේරිච්ච කට්ටිය අවුවෙන්න හදනවලු. කෙලෙස් වල ස්වභාවයක් ලෝක. මේක තේරිච්ච කිසිම කෙනෙක් ඒ අවුවෙන තැනත් නැල්ල බේරෙන තැනත් නැල්ල. ඒ දෙකෙම නිදාස් වෙනවා. ඒගොල්ලේ ලෝකේ අත්හැරලා ආර්ය ලෝකෙට පිවිසෙනවා. පිටසක්වල ජීවිතය කරනවා. පිටසක්වල ජීවිතය. ස්වාමිනී දාන ටිකක් ඇති. එයා දාන ටිකක් කියලා කියන හැබැයි ඕන්න මොකවත් කියන බැලුවා මේක ඇති සාදු ගියා කතා කරන්නේ අවශ්‍ය මේක එයාගේ ප්‍රශ්නය එයාගේ ප්‍රශ්නය ලෝකේ කිසිම ප්‍රශ්නයකට අහුම්කම් දෙන්නේ නැහැ උත්තර හොයන්නෙත් නැල්ලු එයාට ප්‍රශ්නයකුත් නැල්ලු කවුරු වෙනුවෙන් ජීවත් වෙන්නෙත් නැල්ලු Taman ගැන හිටගෙන හිතන්නෙත් නැල්ලු තිබුණොත් කනව නැත්නම් නිකන් ඉන්නවා ප්‍රශ්නයක් නැහැ හිතුණොත් එනවා නැති වුණොත් යනවා ප්‍රශ්නයකුත් නැහැ ලැබුණොත් හොඳයි නම් ගන්නවා නැත්නම් ඉතින් ප්‍රතික්ෂේප කළ මිතා ඉන්නවා. ඒ අමනාපුණොත් ඒත් කමන්නේ ඉතින් යාළුනොත් ඒත් කමන්නේ. දාන දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. දාන නොදුන්නොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. කිසිම තැනක එයා නැහැ. එයා ඔයා නිරෝධ කරනවා. අවුෙච්ච කට්ටිය බේරෙන්න හදනවා. බේරිච්ච කට්ටිය ඔක්කොම අහුවෙන්න හදනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. කවදාවත් රාගයේ දන්නේ නැති කෙනා ඒක විඳලා බලන්න හදනවා. විඳපු කෙනා කොහොමද මේ ගෑණිගෙන් බේරෙන්නේ කියලා ඌ PhD එකක් කරන කුමන් කුමන්ත්‍රණ කරන පරණ පෙම්වතා ඔයලා කොහොම හරි මේ නම්බරය කාගෙන් හරි ඌට දීලා කනෙක්ෂන් එක අතු කරලා කොහොම හරි මේක පටලලා කොහොම හරි ඌ එමු උපක්‍රම කරනවා යි ඌට ඕනේ මේකෙන් බේරෙන්න වැංගලා බාර දෙන්න කැමතිලු බඩු මුට්ටුත් එක්ක බාර දෙන්න කැමතිලු බේරුණොත් ඇති කියලා හිතන ජීවිතේ බේරුණොත් ඇති ඒ තරම්ම බේරෙන්න උත්සාහ කරනවා ලෝකේ ස්වභාවය කිසිම කෙලෙසයක් නෙමෙයි කෙලෙස් හඳුනාගත්තේ නැති නිසා මේක අල්ලලා බලන් දෙතින්, විඳලා බලන් දෙතින්. පොඩි ළමයින තේමලු. ගින්දර පත් වෙනකොට හරි ආසයිලු. මොකද නිලාපූර්ණේ පුතේ මල් මල් වාගේ රතින් යන ලස්සන ඉතින් හරි ආසයි එයාට. කවදාරි මේ මල් මල් වාගේ නිකන් ලස්සන දෙන එක ඇල්ලුවාම මාස 3ක් මොනරුතෙල් පියාට්ටකින් අරන් දානවා එයාට. මේ සම්පූර්ණ අං අත්තම ඒම හුණු වෙලා ගියා. ගැළවිලා ගියා. එදා තමයිලු දැනගන්නේ ලස්සනට තිබුණාට ආලෝකමත්ව තිබුණාට ඇල්ලුව පිච්චෙනවා. ඒක තමයිලු ගින්දර. කෙලස් රසයි වාගේ, කෙලස් ලස්සනයි වාගේ, කෙලස් මිහිරි වාගේ, කෙලස් අඟුම්බරයි වාගේ, ප්‍රියයි වාගේ දැනුණාට ඇල්ලුව පිච්චෙනවා කියලා කෙලස් ඇල්ලුවට පස්සේ ලියා දන්නේ මෙච්චර සරයිද කෙලස් කියන්නේ. එච්චර සරයි. එච්චර සරයි. ජීවිතේ කිසිම දවසක ඒ සර කොච්චරද කියලා එයාට කියන්න ආයස මදිලු. එච්චර සරයි. හැබැයි අර අර කම්බියනේ අල්ලන් ඉන්නේ ලස්සන මල් වගේ යන නිලාපුරු. ඒ ඉඳ එයා හිතනවලු නිලාපුරු ලස්සනයි මීරි කියලා. ඇල්ලුව පිච්චෙනවා. ඇල්ලුව පිච්චෙන කෙලෙස්වල ස්වභාවය ඒක. රාත්‍යෙන් ওই ටික ඇතිද? රාත් වෙලා අනිත් පැයට දේශනා කරන්නේ නිරෝධය කියන්නේ මොකද්ද කියන එක. ඔබ වහන්සේක ප්‍රත්‍යක්ෂ කළේ කොහොමද කියන එක. ඒහාය කැමැත්තෙන් මේක ප්‍රත්‍යක්ෂ කළා බලන්න. උදව් කරන්න. පෙරවන් සර්. සාදු සාදු වල මොන්දාවේ ඔක්කාස්තුවරක් තියෙන කතා සබ්බ ලක්ෂයන් කලකමේ ඇත්තේ උපාස කමං කමං ඉතිං උපාස කමං කමං සතිං උපාස කමං කමාමි කමිතබ්බ නිවනින්ම සම්සිත විවේක ගන්න පොඩි සම්මාසෙලා උඩට වදින්න විවේක ගන්න පාන්දර අවදි වෙන්න තියෙනවා